ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මැතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථි භික්ඛවේ අඤ්ඤේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්ඛාවචරා නිපුනා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්ඤා සච්චිකत्वा පවාදේති යේහි තථාගතස්ස යතා භුත්තං තථා භුච්ඡං වන්නං සම්මා වදමානි වදීයන්ති නෞරුණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ බ්‍රහ්මජාල සූත්‍රය සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය පිටිරිකත් කරගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ මේ හතරවෙනි අංකය සතිපතා බ්‍රහස්පතින දවස ගත කරමින් දැන් හතරක් ගත කරලා තියෙන දින ඒ අනුව අපි සරුවච්චන් වහන්සේ විසින් තමන් වහන්සේට දේශනා කිරීමට අවශ්‍ය කරන්නා වූ නැත්නම් සරුවචන් වහන්සේ විසින් අදහස් කරන්නා වූ කාරණාවට පොටපාදා ගැනීම. එහෙම නැත්නම් නිදානිය සකස් කර ගැනීම තමයි මේ කරගෙන කරගෙන එන්නේ. ඒකට හේතුව තථාගතයන් වහන්සේ විසින් ඇති කරපු දෙයක් නෙවෙයි සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ නාලන්දාවේ ඉඳලා යන අතර බාරදී ශාලාපුරේ දක්වා සරුවචන් වහන්සේ සංඝ පිරිසක් සමග ඒ චාරිකාවලින් අවස්ථාවේ අන්‍ය තීර්ථක ශ්‍රාවකේ තමන්ගේ අතවැසියෙකුත් එක්ක අර පිරිස් පිරිස සමගම එකට ගමනට යෙදුණා. මේක අර මාර්ගවල තියෙන අනතුරු නිසා එදා ආකිරිච්ච ක්‍රමයක් යනකොට නඩයක් තමයි ගමනක් යන්නේ. ඉතින් මේ පිරිස මේ යන අතරේ මේ පරිබ්‍රාජකයා සුප්පියා කියන අර පිරිස කෙලවර ඉඳගෙන දිග්ගටෝම සරුවචනාංශයට දොස් කිය කියා දොස් කිය කිය යනවා. මේ සරුවචනාංශය මෙන්න මෙහෙමයි අකිරිය වාද, උච්ඡේද වාද, අබග්ග අරසරසෝ ආදි වශයෙන් අපි මතක් කරගත්ත වචන තමයි අපේ ආචාර්යයන් වහන්සේට යෝජනා කරනම සූත්‍රයේම සඳහනක් නැහැ. ඉතින් එහෙම ඒ පරිබ්‍රාජකයා පිරිස කෙලවර ගමන් කරමින් සරුවචනාංශයේ පිරිස මුල යම ගම වඩින්නා වූ සරුවචනාංශයේ දොස් කියන අතර එතුමාගේ අන්තේවාසික ප්‍රඥාදන්ත ප්‍රඥාදත්ත කියන අන්තේවාසිකයා එහෙම කියන්න එපා සරුවචනාංශයේ මෙන්න මේ මේ ಗುಣ තියෙනවා කියලා විකතෝම අයටපත් උත්තර දෙනවා මේ චාර්කාවේ යද්දි තමයි අතරමැදි ඒ රාජග්ගෝහය කියන උද්‍යානයක ਸਰවඥාන්සේ රාශිය ගත කරන්න ගියාම සංඝයා වහන්සේලාට පිටිපස්සෙන් පිටිපස්ස යන කට්ටියට මේක දිගටම ඇහිච්ච දෙපස ඒගොල්ලෝ අතර නැත්නම් සංඝයා වහන්සේ අතර ධර්ම සාකච්ඡාවට පෙළඹුණා. අන්න ඒ අවස්ථාවේදී ਸਰවඥාන්සේ මේ පිරිස මැදට වැඩම කරවට පස්සේ මේ හේතු ප්‍රත්‍යය නැත්නම් මේ කතා පාබසේ නැත්නම් මේ නිදානේ මතු කරගැනීමේ අදහසින් පිරිස කරමින් හිටිය කතාව තමයි මේ පරිබ්‍රාජකයාත් ඒ පරිබ්‍රාජක ශ්‍රාවකයාත් අතර පැවතිච්ච මේ දෙබස. ඉතින් සර්වචනාංශය ඇහුවට පස්සේ මේ පිරිස මතක් කරනවා අපි වෙන්නේ මේකයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැඩිවීමට ප්‍රවෘත්තම කතා කර හිටිය ඔබ වහන්සේ පැමිණීම නිසා අඩාල වුණා මේ කතාව කියලා. නැත්නම් අඩාල වෙච්ච කතාව මේකයි. ඉතින් සර්වචනාංශේ ඒ වර්ණ අවර්ණ භාෂණය කියන මේ ලෝක චාරිත්‍රය පිළිබඳව සර්වච්ඡ විවාදයේ සර්වච්ඡ විග්‍රහය ඉදිරිපත් කරනවා. මේ වර්ණ බහනණය, අවර්ණ බහනණය, වර්ණ බහනණය, අවර්ණ බහනණය කියන හොඳ කීම, ಗುಣ කීම, නුගුණ කීම ආදී මේ විස්තරය පිළිබඳව එතෙන්දී සරුවචනාංශයේ සරුවචන් වහන්සේගේ හෝ නුගුණයක් නරකක් කියන වෙලාවක ඒ සරුවච්ච ශ්‍රාවකයෙක්ගේ වෙන විදිහට බුද්ධ පුත්‍ය පුත්‍රයන්ගේ හෝ බුද්ධ දොහිත්‍රුන්ගේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා නම් ඒ බණ මේ වර්ණ කියමන කෝක වේවා ඒකේ සරුවචනාංග ළඟ ඒ ගුණ ඇති නැති බවය කෝක වේවා ඒ තමන්ගේ හිතේ ද්වේෂයක් පහළ වීමම පහළ වෙච්ච කෙනාට අනතුරුදායක බව පමණ ඉතාමත්ම පැහැදිලිව ඒකේ කරණ මතක් කරලා දෙනවා. ඒ කියන්නේ තමන් දැන් විනාශ වුණා. නැත්නම් Taman මේ සර්පේ කාවට ගියා. සර්පේ කැල්ලුවා. එහෙම නැත්නම් Tamanගේ හිත ඒ විෂ වැදුනා සර්ප විෂක් වැදුනා වාගේ ඒ මොකද සවර්ණනාගේ අවර්ණ භානනය හේතු සහිතද සාධාරණද අසාධාරණද ඒක නෙවෙයි ප්‍රශ්නේ ඒවා එකක් කරගන්න බැරි තත්ත්වයට හිත ආතුර වෙනවා මේ අපේ සාසුණාංශයේ නුගුණ කියනවා කියලා කේන්ති ගිය ගමන් ඒකවල සර්වඥාන්සේ කවදාකවත් අර බණිනායත දොස් කියනවක්වත් කරුණ කාරණා කියනවක්වත් ඇත්තම සර්වඥාන්සේ ඒ ගුණ තියනවද නැද්ද කියලා ඒකට හේතු දක්වන්නත් යනට ඉස්සෙල්ලා ඉස්තිස්සරලාම අර සර්පවිසට බෙහෙත දෙන එකයි කරන්නේ කේන්ති ගියා නම් කේන්ති ගිය පමණින්ම තමන්ගේ හිත මේ කෙලසිච්ච බව දැනගන්නේ කියලා. නමුත් එතනින් මේ කතාව නැතර කරන්නේ ඊට පස්සේ සර්වඥාන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසවලා විසින් ගුණ ප්‍රකාශ කරා කියලා හිතේ සතුටක් නන්දියක් ආනන්දයක් පහළ කරගත්තා නම් ඒකත් අර නුගුණ අහලා අසතුට අමනාපේ පහළ කරගත්තා වගේම ශරීරයට වැදිච්ච විෂක් හිතට වැදිච්ච විෂක් ඒක ඒ සතුට පහළ කරගත්ත කෙනාට එතනම අවඩ පිණිස වෙනවා අන්තරාය කර පිණිස වෙනවා ඒක නිසා ඒ පරිබ්‍රාජක වෙන සුප්පියාගේ හෝ අන්තිවාදික වෙන භක්ම දණ්ඩගේ භක්ම දත්තගේ පැත්ත ගන්න නැතුව ඒ පැත්තට නොයා ලත්තනම ප්‍රශ්නෙට උත්තර සපයනවා හරුවත් යනවා ඊට පස්සේ මතක් කරනවා බොහොම ලස්සන කැටල ඒකයි නුගුණ කියන මාතෘකාව අමතක කරන හරුවත් යනවා ඒ මොකද සරුවච්චන් වහන්සේ එක්ක කිට්ටුවෙන් ඉන්නේ හුඟක් වෙලාවට සරුවච්චන් වහන්සේ ಗುಣ කියන සහ ಗುಣ කීම අසීමට කැමැති පිළිස. ඒකෙන් කොච්චර මේ අත්ව අනතුරටපත් වෙනවද කියන එක පිළිබඳ මහා කරුණාවෙන් උන්වහන්සේ මතක් කරනවා මහානි යම් කිසි කෙනෙක් මගේ ಗುಣ කියනවා නම් අන්න ඒකෙදී පරිසංවේදී මුළු භ්‍රමජාල සූත්‍රයේම අන්න එකනයි එන්නේ මොකද්ද පරිසංවේදී කියන්නේ මේ පෘථග්ජනයෝ ਸਰවචනාංශිකේ ಗುಣ කියන්නේ මොනවද මේ ਸਰවචනාංශේ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල කියන සීලවන්තයි කියලා ඒ සිල් ගුණ චූල සීල වේවා මජ්ජිම සීල වේවා මහා සීල වේවා ඒ සෑම දෙයක් පිළිබඳව සරුවචනංශේ මතක් කරන්නේ සරුවචන් වහන්සේ නමකට තථාගතයන් වහන්සේ නමගේ ගුණ කියනකොට ඒවා අපමත්තං ඕරමත්තං සීලමත්තං ඒවා අල්ප මාත්‍ර වූ නිකාම ලාමක වූ නිකං හුදු සීල විතරයි ඒකේ ප්‍රධාන වශයෙන් පෙන්වා දීලා තියෙන ආජීවය ඒ චූල සීලේදී ආජීවට්ටමක සීලේමයි කෙලිම විස්තර කරන්නේ ඊට පස්සේ අවසානයේ සඳහන් කරන මිච්ඡා ජීව පදය බොහොම ලස්සනට විස්තර ඊට පස්සේ මජ්ක්‍ධිම සීලයට යනකොට ඒක ඒ තිරච්ඡාන විද්‍යා ඒ වගේම නොකටයුතු ඒ තිරච්ඡාන කතා සියරම ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා ඒ විස්තර කරලා දෙන්නේ මෙහෙමයි මේ සමහර ඇත්තෝ කවුරු හරි දෙන රට්ටු දෙන දාණේ වළඳලා ඒ පේන කියන ඉන්ද්‍රජාල කරන අහසේ යන මැජික් කරන නානා ප්‍රදේවල් කරලා තමන්ගේ ජීවිතය රස්සා කරන්න උත්සාහ කරනවා. එහෙව් දෙයක් අපේ සරුවචනාංශේ කරන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ මම දැනගෙන කියන කතාවක් නෙවෙයි. එවැනි කියමන ಗುಣ ඒ කියන ಗುಣ කියමන් අප්‍රමත්තයි ඕරමත්තයි. සීල මාත්‍රේ පමණයි. මහා සීලයට යනකොට බොහෝම ඒ මධ්‍යම සීලයම විස්තර කරලා මිච්ඡා ජීවයෙන් ජීවිතයේ කප් ජීවකම් කප්පේති අනුන් දෙන බත් කාලා හට්ටු දෙන බින්ද පාතේ වළඳලා එහෙම නැත්නම් සද්ධාතේය වළඳලා ඒව රූපාය තිරච්ඡාන විච්ඡාය මිච්ඡා ජීවේන ජීවකම් කප්පේති මෙන්න මේ මේ ආකාර වලින් මිනිසයෝ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එහෙම නැත්නම් ගිහිගේ ආකාරවල ඇත්තෝ මිත්‍යා ජීවයේ ඒ වගේම තිරස්චාන විද්‍යාවලින් ජීවිතේ ජීවත් කරනවා ඊට පස්සේ දෙනවා ලයිස්තුව ඔය අද බෞද්ධයෝ විලියච්ච නැතුව තමන්ගේ ಗುಣ වාසියමුත් පෙන්වන්නේ ඒ නැත්තම් හදිසියේදී අමලියකදී මේ ಗುಣ හොයාගෙන යන තැන් ගැන බලනකොට ඔය සේරම ලයිස්ට් පෙන්ලා දීලා තිනවා බොහෝම වටිනවා දැන් අවුරුදු 2500 2600 කට කිට්ටු ඉන්දියාවේ එවකට පැවතිච්ච தত্ত্বය අද தත්ත්වෙන් කිසිම වෙනසක් නැහැ හීන බලනවා නැකත් බලනවා මේ අනිකුත් විවිධ ආකාර ඉන්ද්‍රජාලාවන් කරනවා ඒ සෑම දෙයකින්ම ජීවිතය කරන්නේ කවුද අර සත්‍තහ දෙය වළඳලා පැත්තකට වෙලා බණ භාවනා කරනවා වෙනුවට මේ ලාමක දේවල් කරලා මිත්‍යා ජීවයෙන් රකින්න ඇත්තෝ අනන්ත අප්‍රමාණයි ලෝකේ ඒ නිසා සමහරු අපේ ਸਰවඥාන්සේ එහෙම නරක වැඩ කරන්නේ මිත්‍යා ජීවයෙන් යැපෙන්නේ නැහැ තිරස්චාන විද්‍යාව කරන්නේ නැහැ කියලා ಗುಣ කියනවා නම් ඒක එහෙව් වූ ਸਰවඥාසික ගුණයක් නෙවෙයි. නැත්තම් ගුණයක් වෙනවා නම් ඒක අල්ප මාත්‍රයි. නැත්තම් ඕර මාත්‍රයි කියලා අර ಗುಣ කියමන පිළිබඳව ලොකු තරවටු කිරීමක් කරනවා. නැත්තම් ಗುಣ කියනනම් පිළිබඳව උදම්මනන්ද පාහිත සන්තෝෂ කරගන්න එපා ਸਰවඥාසේ ගුණ කියනවා නෙවෙයි. නැත්තම් ਸਰවඥාසේ ගුණත් එක බලනකොට ඌයි තාම අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ ගුණ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ සරුවචනාංශයේ විසින් නිදර්ශන වශයෙන් ගෙන හර පහන රක්තු පහත් කරලා සලකනවායි කියන ජීවිකාවෘත්ති අදත් සද්ධා දේවලඳමින් කරනවා නම් ඒ අත්තන්ට ටොකු දෙකක් වදිනවා බ්‍රහ්මජාල සූත්‍රේ. ඒ අත්තන් අනුයනාන්ත අත්තන්ට ටොක්ක්ක් වදිනවා. ඒකල සරුවචනාංශේ මතක් කරනවා මේ බණ ආහන බණ භාවනා කරන ඇත්තෝවත් මේ වගේ ලාමක දේවල් වලට රැකෙන්න එපා. ප්‍රමාණ කිරීමේදී ඥානවන්ත වෙන්නේ කියලා. එවැනි මිත්‍යා ජීවයෙන් හෝ එහෙම නැත්නම් තිරච්ඡාන විද්‍යාවන්ගෙන් හෝ ජීවිතේ රක්ෂා නොකිරීම කියාපාන දෙයක් නෙවෙයි. ඒක ධර්මචන්නාංශිකේ ගුණයක් වශයෙන් කියාපාන දෙයක් නෙවෙයි කියනවනම් ඒක ඊටාම අල්ප මාත්‍රු ඕර මාත්‍රු සීල මාත්‍රු ගුණයක්. ඒ කියන්නේ ඉන් එහාට හිතාගන්න බැරිකමයි ඒ කියමනේ මේ කෙරුවාවෙම උන්ද කවුද කියන එක ඒකෙන්ම පේන්න පටන් ගන්නවා කියන එක. ඒ නිසා සරුවචනාංශෙත් එක්ක ගියොත් වැඩ කළොත් ප්‍රතිපදාට බැස්සොත් කවදාකවත් හොඳෙන් නම් නතර කරන්නේ නෑ. සරුවචනාංශේ හොඳින් නම් නතර කරන්නේ වඩා හොඳ තැනට අනිවාර්යයෙන්ම ගෙනියලා අතාරින්න. හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමේදී පෙන්වන්න ඉන්නේ නැත්නම් සර්වඥන්සේ හොඳ කියලා දෙන්න යන කෙනෙක් නෙවෙන බවට බොහොම වටිනා සූත්‍රයක් තමයි මේ ධම්මජාල සූත්‍රය. හොඳ නරක දෙකෙන් හොඳ දැනගෙන සරුවචනන්ස ළඟට ආව සරුවචනන්සේ හොඳක් කියන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා ඊට වැඩිය වඩා හොඳක් ඒ නිසා හොඳේ නැතර කරන්නේ නැතුව වඩා හොඳට ගෙනියන එක තමයි සරුවචන ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට සන්තුෂ්ටි භාවයක් ඇති කරන්න දෙන්නේ නැහැ කරුවත් තමයි අසන්තුෂ්ටි අසන්තුෂ්ටි භාවය තාම අපි සරුවචනාසිකේ ගුණ දැනගනත් නැහැ ඒ වගේම අපේ ප්‍රතිපදා වැඩ තව ඉවර කරගනත් නැහැ මෙතනින් සතුටු වෙන්න නරකයි කියලා අසන්තුෂ්ටි භාව අපපටිවාණි භාවය කියන හැරිලා පිටිපස්ස බලන්න තු ඉදිරියම බලන්න තල්ලු කිරීමටයි අද මේ ඉස්සරහින් තියාගත්ත පාඩය ඒ භක්මජාල සූත්‍රයේ එක තැනක සඳහන් වෙන්නේ අත්තිපික්කවේ අඤ්ඤේ ධම්මෝ. මානේ මේට වඩා වෙනස් වූ ධර්මයක් කියනවා ඒ ධර්මය ගම්භීරා දුද්දස්සා දුරනුබෝධා සන්තාපනීතා අතක්කාවචරා නිපුණා පඬිත වේදිනිය. ඔන්න ඒ සරුවච්චන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම නිසා බුද්ධෝත්පාද කාලයේ පහළ වීම නිසා ඔය කියනා වූ අල්පමාත්‍ර වූ ඕරමාත්‍ර වූ සීලමාත්‍රේ පමණක් නෙමේ ඊට වෙනස් වූ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය ගැඹීරා ඒක ඉතාමත්ම ගැඹුරුයි. ඕරමාත්‍ර කියලා කියන්නේ ඔරම තීරය මෙතෙර ළඟ පහත්ම මට්ටම කියන එකයි. ගැඹීර කියලා කියන්නේ ඊට වඩා බොහෝම ගැඹුරුයි. දුද්දසා ඒ සරුවචනාන්තෝ සීලේ ඉක්මවල කියන හදන නැත්නම් මේ ඉස්සරහට මතු කරන්න හදන කාරණාව දැක ගන්න අමාරුයි. බැලුව බැලමට පේන්නේ මොනත වටිනාකම මේක පේන්නේ නැහැ. ඒක හොඳට විස්තර සහිතව ලං වෙලා බොහෝ වෙලා බලා ඉඳීමෙන් කලින් දැනගෙන බැලීමෙන් පමණ දැකගත හැකි. සාන්දෘෂ්ටික දෙයක්. නමුත් බැලුව බැලමට පේන්නේ නැති දෙයක්. ඒක නිසා දුස් දුද්දසා. දේශයෙන් දකින්න බෑ. දුෂ්කරයි දකින්න. ඒක දුරනුබෝධා මේ තර්කයට හෝ ඒව නැත්තම් රුචියට අනුව හෝ එතන ශ්‍රද්ධාවට හෝ නැත්තම් ගුරු මතයෙන් පැමිණුණා කියලා හෝ එහෙම නැත්නම් මේක මගේ දෘෂ්ටිය කියලා හෝ අවබෝධ කරගන්න ලේසි නෑ. අවබෝධ කිරීමට දුෂ්කර නිසා දුර අනුබෝධාප, සන්තාපණීත. නමුත් මේ ධර්මය අවබෝධ කළොත් කවදාකවත් අප්‍රණීත භාවයකට නැත්නම් එයින් කෙලසීමකට එයින් තමන් හෝ අනුන් කෙලසෙන මට්ටමකට හෝ වර්තමානයේ සහ අනාගතයේ කියන දේවල් කෙලසෙන මට්ටමකට කවදාවත් කරන්නේ. බොහෝම සාන්තයි. කුප්පන ගති නෑ. කීපෙන ගති නෑ. ඒ කුප්ප ගති නැතුව සාන්ත ගතිත් හීන ගති නැතුව ප්‍රණීත ගති දෙන මේට වඩා වෙනස් වූ නැත්නම් මේ සීල ධර්මයට වඩා වෙනස් වූ අන්‍ය වූ ධර්මයක් තියෙනවා. ඒක අතක්කාවචරා ඒක තර්කයෙන් බැස ගන්න බෑ. ගහපා දීලා බෙන්නන්න බෑ. ඒ නිසා මේ සුප්පියාත ආක්මණයට හෝ ඒ ධර්මදණ්ඩ කියන දෙන්නට මේ උඹලා මේක කියන එක හරිනෑ මේක මේකෙන් මේකේ වැරදි මේකෙන් මේකේ වැරදි කියලා හේතු ණය තර්ක අනුව කවදාකවත් මේක පෙන්නලා දෙන්න බෑ. පෙන්නලා දුන්නට සාර්ථක වෙයි කියලා 100ක් ස්ථාප කරන්න බෑ. එනිසා මේක අතක්කාවචරා නිපුණ මේක ඉතාමත්ම සූක්ෂමයි. ඉතාම සියුමෝ ධර්මයක්. ඒක ඇත්තෙන් පොල්ලෙන් ගහලා වැයෙන් කපලා හදන වැඩක් නෙවෙයි බොහෝම සියුම් කැටයන් සහිත දෙයක් වාගේ. ඒකට බොහෝම අර මේ කැත්තෙන් වැයෙන් කරන වැඩ ඉවර කරලා අවසානයේ බොහෝ සියුම් උපකරණ වලින් හදලා වැලිකඩ දාසියෙන් කපලා පොලිස් ගාලා ගන්නවා වාගේ අන්තිම නිපුණයි. හොඳටම සියුම් මේ ਸਰවඥාන්සේ දේශනා කරන දේ පඬිත වේදනීයයි. ඒක බාලයින්ට විශේෂෝචර වෙන්නේ නැහැ. පඬිතුකට පමණයි විශේෂෝචර වෙන්නේ. ඒක නිසා මම ඒ දෙන්නට කතා කරන්නේ මම උඹලටයි කියන්නේ කියලා රඝුවචනාංශ මේ මතක් කරන්නේ. උඹලා උත්සාහ කරපල්ලා ඔය ලෝකයා කෑ ගහන බෙලිකටමලු කොල්ලන්න වාගේ කෑ ගහන දේවල් වලට හිත නරක කරගන්න හෝ හිත සන්තෝෂ කරගන්න යන්න එපා. කුත්‍ය බ්‍රාහ්මණය බැන්නයි කියලා පරිප්‍රාජිකය බැන්නයි කියලා හෝ එහෙම නැතුව බ්‍රහ්ම දණ්ඩ විසින් ಗುಣ කිව්වයි කියලා ඌව කල්පනා කරන්නේ ගියොත් උඹලායි ලාමකමතු පිට දේවල් වල හිතුව කවදාකවත් මේකේ ගැඹුරක් දැක ගන්න හම්බ වෙනවා පැවිදි වෙලා පිටිපස්සේ සරුවචනාංශයේ අනුබන්ධනය කරමින් යන්නේකේ වටිනාකමක් නෑ මොකද ලෝකයා පිටිපස්සටමයි අදින්නේ අදින්නෙම ලාමක දේවල් තමයි අදින්නේම මතු පිට දේවල් ලේසියට පෙන්වන්න පුළුවන් දේවල් ගහපා දේවන දේවල් වෙන නිසා හොඳට බලන්න මේ ඉඳලා කොළඹට යනකම් <clears throat> ප්‍රධාන පාර දෙපැත්තේ ගහලා තියෙන වෙලෙන් දැන්නේ බලපුවාම ඒ වගේ තියෙන මේ බැලූ ගමන් එක පාරටම අදහස ඇති කරලා දෙන හැටි. කිසිම දුක්ද ස්වභාවයක් නැහැ. පෙන්වන්නෙම පෙන්වන්න ඕන කුප්පම දේ පෙන්වනවා. ඒ පොඩ්ඩක් වහලා පෙන්වනවා උස්සලා බලාගන්නයි කියන්නේ. ඒ කිසිම ගැඹුරක් නැහැ. ඒ දැන්වීම ඉවරලා ඊගා දැන්වීමට යනකොට අර දැන්වීම මතක නැහැ. ඊගා දැන්වීමේදී ඒකට වැඩි කුප්පන දෙයක් වෙනවා. අන්නේ එවැනි දෙයක් සරුවචන ධර්මයේ නැහැ. ඒක නිසා කවදාකවත් හතරමං හන්දියකට විලා හම්බුනොත් ධර්මයේ කියලා හිතන්න එපා. පැටිලා තිබිලා හම්බුනොත් අහම්බෙන් ලැබුණොත් කවදාකවත් ඒක ධර්ම වෙන්නේ බෑ. ඒක අනිවාර්යයෙන්ම ගම්බීරයි, දකින්න දුෂ්කරයි, දුරනුබෝධයි, අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා ඒක නමුත් ඒ ලෝකයාගේ තියෙන සැනකෙලියක නැත්නම් වෙළඳ පොලක පවතින කලගෝසාව හෝ ඒ බය එළවෙන ගති මොනක්වත් නැහැ. සාන්ත ප්‍රණීත ගතියක් තමයි මේ ධර්මයටපත් උනොත් දක ගන්න තියෙන ලකුණු. ඒ සාන්ත භාවයටපත් වෙන්න නම් ඒ පඬිත වේදිනීය ධර්මයක් මේක. පඬිතයන්ට පමණයි ඒ කලින් කියාපු ගුණ දැනගෙන ඉතින් යන්න ඕන නිසා තර්කයට මේක යන්නේ නැති නිසා ගහපා දීමෙන් කාට හරි ඔප්පු කරන්න පුළුවන් වුණා නම් ඒක ධර්මයේ නොවෙන්න ඉති තියනවා. ගහපා දීමෙන් ඔප්පු කරා නම් ධර්මයේ වෙන්න බෑ කියලා සාමාන්‍ය ආරක්ෂා සහිතෝ කියන්න පුළුවන්. ඒසාව කවදාකවත් තර්කේ අපිට බෑ ධර්ම ප්‍රචාරයක් කරන්න. අතක්කාවචර නිසා. ඒ නිසා නිකුණයි සූක්ෂමයි ඒ නිසා ඡන්දපරුෂයන්ගෙන් එකක් දිනුවක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ සේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා ඒ බාලයන්ගේ පැත්තට බාලයෝ ගෝදු මේ ගෝසා කරන දේවල් වලට උත්තර නොදී අනිත් පස්සපැත්තම හරවන්න. හරලා පඬිත පැත්තේ ඉන්න දිහාට ඔළුවක් දාන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපිට මේ සූක්ෂම පැත්තට මේ ඉන්න කෙටි කාලය තුල දැක් ගන්න පුළුවන් නිසා සරුවචනසේ කවදාකවත් මේ උසාවියට මේ සංසංඝාධිකරණේ නැත්නම් මේ ධර්ම සභාවට අර සුප්පිය බ්‍රාහ්මණයාවත් බ්‍රහ්ම දණ්ඩවත් ගෙන්නන්නෙත් නැහැ. මොකද අඹ මේ මගේ නුගුණ කිව්වේ උඹ මොකද මගේ ಗುಣ කිව්වේ මේ බලාපන් මේ 500ක් මේ සංඛ්‍යාව මම ගිහිලා තියනවා නේද කියලා එහෙම නෑ සංඝයාම කියලා සංඝයාටම ටොක්ක්ක් අයින්නේ. මේකෙන් සතුටු වුණා නම් උඹලා අනතුරේ අසතුටු වුණා නම් උඹලා අනතුරේ ඒ අනතුරු වෙන්නේ උඹලා මේට වඩා ගැඹුරු මේ කියනවා වූ ගම්බීර දුද්දස දුරනුබෝධ ධර්මයට තාම සූදානම් නැහැ සූදානම් නම් ඔය ගොරෝසු දේවල් ඔළුවේ තියාගෙන මෙතෙන්ට යන්න බෑ මොකද මේ සියුම් ධර්මයක් මෙතන කතා කරන්න වෙන්නේ අන්න ඒකකොට තමයි මේ සරුවචනාංශයේ තියෙන මහා කරුණාවත් මහා ප්‍රඥාවක් කියන දෙක කොච්චරනම් සූක්ෂමෝද ඉදිරිපත් කළ තියෙන නිසා මේ අවුරුදු 2500 ගියත් අපිට මේ වෙනසක් වැටහෙන්නේ නැහැ. ධර්මතාවයේ ධර්මතාවයමයි. මේ සරුවචනතිගේ රූපේ දැක දැක මේ සරුවචනතිගේ බුදුරස් බල බල එතනම ඉඳගෙන හුවේ නැතත් ඒ ධර්ම රජයේ ඉතුරු වෙන්නේ උන්වහන්සේ ඒවා ප්‍රකාශ කිරීමේදී වරදින්න තියෙන සෑම තැනම වලහලා වලක්වලා කිව යුත්තේ ඉදිරිපත් වෙච්ච පුද්ගලයා සාක්ෂි කරගෙන කියපු නිසා අපිට පේන්නේ බණ අහනකොට ඒ අපට කියපු දයක් වගේ. මොකද මේ අද මේ ලංකාවේ ථේරවාද බුද්ධ ආගමේ මේ කියන පිළිල තේරම කියන. කියන බලනකොට මේ ලෝකෙ පිරිහිලයි කියලා අපට කියන්න තරම් ඉක්මන් වෙන්න හොඳක් නැහැ. දිනුනොයි කියලා කියන්න ඕනක මොකුත් නැහැ. ඒ මොකද මේ ධර්ම ඔය තාලෙටම අපිට යොදවන්න වෙනවා එක දවසක් නෑ ජීවිතේ මේ ධර්ම ක්‍රියාත්මක නොවන වෙලාවක්. හැම තැනම හැම වෙලාවෙදීම හැම කෙනෙක් හමුවකදීම මේක ඉදිරිපත් කරගන්න වෙනවා. මේදී අපට යම් ආකාරයකට අපේ ජීවිත යාත්‍රාව සකස් කරගැනීමේ අයිතියක් සහ හැකියාවක් තියෙන බව මතක තියාගන්න. කවදාකවත් ඒක පාවා දෙන්න නරකයි. ಗುಣ කියන්නන් විශේෂා නුගුණ කියන්නන් විශේෂයි. ඒක කට කහනවට කියන කතාව වගේ තමයි ගණන් ගන්නේ. සාරුවච්චන් ආදී ගුණ කිව්වත් ඔහොමනම් ඉතින් මේ පිට තියෙන නැත්තන්ගේ ගුණ නුගුණ කීම තමන්ගේ ගුණ නුගුණ කීම ගැන කුමන කතාවක්ද? ඒකදී සාරුවච්චන් වහන්සේ විසින්ම මෙවැනි විග්‍රහයක් නොකළා නම් ඊට පස්සේ ඊට පැත්ත ගොඩක් වෙලාවට මේක වරද්දන්න ඉඩ තිබුණා. මේ සරුවචන වහන්සේ විසින්ම ಗುಣ කීම පිළිබඳව මෙච්චර විවේචනාත්මක වෙනකොට අපිට පුළුවන් මේ ගුණාගුණ දෙක ඉක්මවන්නේ නැතුව හොඳ නරක දෙක ඉක්මවන්නේ නැතුව පින්පව් දෙක ඉක්මවන්නේ නැතුව කවදාකවත් මේ ගම්භීර දැන්ට යන්න බෑ. කවදාකවත් මේ දුද්ද ස්වභාවයට යන්න බෑ. දුරනුබෝධ භාවයේ තේරුම් ගන්න බෑ. සාන්තපනිත තත්වයකට යන්න බෑ. අතක්කාවචර වෙන්න බෑ. සිවුම් භාවයට යන්න බෑ. පඬිත වේදිනියයි කියලා කියන්නේ. ඒ නිසා හොඳ නරක දෙක පුංචි කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ. හොඳ නරක දෙකේ ඉන්න තාක්කල් ලාමකයි. හොඳ නරක දෙකේ ඉන්න තාක්කල් පෙන්වලා දෙන්න ලේසි නමුත් ගන්න හරපද්ධතියක් නැහැ. හොඳ නරක දෙකේ ඉන්න තාක්කල් අවබෝධ කරගන්න අපහසුයක් නැහැ නමුත් අවබෝධ කරලා අන්තිමට ලැබෙන බඩ කඩුත්තුවක් නැහැ. හැමදාම ඔතනම තමයි. ඒ වගේම තමයි කවදාකවත් ඒකේ සාන්ත ප්‍රණීත භාවයක් නම් හොඳ නරක දෙකේ නෑ හැමදාම තියෙන්නේ අසාන්ත වූ අප්‍රණීත වූ භාවයක්. හොඳත් එකයි නරකත් එකයි. මේ දෙක මේ ද්වේ භාවයේ පළු දෙක පමණයි. මේ දෙක ඉක්මවන්නයි මේ සරුවචනන්ද කියන්නේ අත්‍තිබික්කවේ අඤ්ඤේ ධම්මා. මහණෙනි මේට වඩා වෙනස් වූ ධර්මයක් පවතිනවා. ඒ ධර්මයේ ඔය කියන ගුණ කියමනක් හෝ නුගුණ භාෂණයක් නැහැ, හොඳක් නරකක් නැහැ, පවක් පිනක් නැහැ. ඉන් එහාට ගිය தත්ත්වයක් අන්නේ தත්ත්ව නම් සාන්තයි, අන්නේ தත්ත්ව නම් පඬිත වේදනීයයි. යේ තථාගතේ සයන් අභිඥා සත්‍චිකත්ව පවාදේති. යන්නේ ඒක ස්වයං ඥාණයෙන් තමන් තමන්ගේ අභිඥාවෙන් සත්‍යා කෙරගෙන සර්වඥාන්සේ දේශනා කරනවා. අන්න ඒකයි සත්වඥ ගුණය. සීල නෙමෙයි. සීලේ පිළිබඳ ගුණ කිව්වත් නුගුණ කිව්වත් ඒක නෙමෙයි සර්වඥ විශේෂය. යේ තථාගතස්ස යථා බුච්ඡං වන්නං සම්මාවදමානෝ වදේ. අන්න ඒක අල්ලලා යම් කෙනෙක් වර්ණනා කරනවා නම් ඒක සම්‍යක් වූ තථාගත වර්ණනා කිරීම. ඉතින් ඒක නිසා එද ඇහුවා වගේ යම් කිසි කෙනෙක් අහනවා නම් බුද්ධානුස්සති භාවනා කරන කෙනා මරණානුස්සති භාවනා කරන කෙනා දෘෂ්ටියකද ඉන්නේ. නැත්තම් දෘෂ්ටියකින් ඉන්න පුළුවන්ද කියලා ඉතින් මේක බලනකොට ඔව් කියන තමයි වෙන්නේ. බුදුගුණ භාවනා කළත් ඒ කරන්නේ බුදුහාමුදුරන්ගේ සීලයක් වගේ මේ ලාමක ගුණයක් දැනගෙන නම් එවැනි කෙනෙකුට මේ ගම්බීර වූ දුද්දස වූ දුරනුබෝධ වූ ධර්මයකට නොයන්. ඉන් ලාමක දැනගෙන අතර වෙන්න පුළුවන් එවැනි කෙනාගේ ගුණ භාෂණය සම්‍යක් වූ ගුණ භාෂණයක් කියලා හරුවත්නස දේශනා කළා නෑ. මොතේකුත් කියලා ඉස්සරහට දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙලා අන්තිමට ඒ හොඳ නරක තත්ත්ව ඉක්පවලා මේ හරුවත්නසට පෙන්වන්න හදන තාමත්ම ගැඹුරු තැනට යන්න පුළුවන්. ඒක නිසා නරක වචන පරිස පරිස වචන භාවිතා කරන කෙනාට වැඩිය මේ බුද්ධහනුසුති භාවනා කිරීම හොඳයි. නරකක් නෙවෙයි ඒක හොඳයි. නමුත් මේ සර්වචනාංශේ වාගේ මේ ධෛර්යානික වූ සීල ධර්මයක් දේශනා කරන වෙලාවක ඒ ඕරමක වූ ලාමක වූ එහෙම නැත්නම් අර්ථමාත්‍ර වූ දේවල් වලට බොහෝ වගේ දෙනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගම්බීර වූ දුද්දස උදුරණු ගෝධාදී ගුණ සහිත ධර්ම වලට තමන්ගේ හිතේ ඉඩ නැති කරගන්න. ඒකට හරුවචනන්සේ වගේ කියන්නේත් නෑ. ඒ වාගේම ඉඩ නැති කරගෙන අනේ කොහොම හරි කමන්න සන්තෝෂ වෙයලා කියලා ඒකට ආශිර්වාද කරන්නේත් නෑ. කිසිමක් කෙරුවොත් වෙන්නේ ඒ පුංචි බබාලා බත් කන්නේ කියලා පපඩම් ඉන්නවානේ. මේ පපඩම් කන්න දුන්නොත් මොකද වෙන්නේ කියලා අම්මලා දන්නවා. බබා කැමැත්තට දුන්නට ඒකෙන් වෙන්නේ කන්න තියෙන බත් ටිකක් කාගන්නේ. නැත්තම් බත් කන්න ඉතල චොක්ලට් කිල්ලන. ඒක දුන්නොත් බත් කන්න. ආන්නේ වගේ ਸਰවඥාන්තේ ඊට රුචිය මනාපේ දන්නවා නමුත් කල යුත්තේ මේකයි කියලා කියන්න ඕන නිසා මේ ඊට පාදා ඊට ප්‍රස්තාව සකස් කරගන්නේ අත්තිබික්ක වේ අඤ්ඤේ ධම්මා ගම්බීලා සුත්තසා දුරනුබෝධා මහණෙනි මට උඹලට කිය යුතු නැත්නම් උඹලා මගේ ಗುಣ ගැන දැනගන්නකොට දැනගත යුතු ගම්බීර වූ දැක ගැනීමට දුෂ්කර වූ අවබෝධයට දුෂ්කර වූ ධර්ම කොටසක් තියෙනවා. අන්නේ ධර්ම කොටසට අපි යන්. ඒ මාතුකා මතක් කරලා දුන්නට සුප්පියාට ස්තුති වේවා. ගුණ කීමෙන් අපිට මේ පාර හදලා දුන්නට බ්‍රහ්ම දණ්ඩ ස්තුති වේවා. අපේ වැඩ පිළිවෙලට අපි යන් කියලා සරුවචනසේ මතක් කරනවා මෙන්න අපි දැන් යන්න හදන්නේ ඒ ගම්බීර වූ දුද්දස වූ ධර්මයේ විස්තර කරන්නයි. ඉතින් සරුවචනසේ දේශනා කරනවා <clears throat> සමහරක් සමනක් බ්‍රාහ්මණයෝ ඔය කියන සුප්පියාවක් නෙවෙයි, ඔය කියන බ්‍රහ්ම දණ්ඩක් නෙවෙයි. සමාන ශ්‍රමණක් භාවනේ බ්‍රාහ්මණයෝ ඒ අර විදියට අනුන්දන බතක් කාලා සද්ධා දෙය අනුභව කරලා අල්පව මාත්‍ර වූ හෝවා මහා මාත්‍ර වූ හෝවා භෝගේ අතහැර දාලා අල්ප මාත්‍ර වූ නාති පරිවර්තේ මහා මාත්‍ර වූ ඥාති පරිවර්තේ කියන කුඩා නෑ පිරිසක් හෝ මහා නෑ පිරිසක් අතහැරලා ඒ පැත්තකට උනාට පස්සේ ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අනුയോഗමන්්වාය අපමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය කියන ಗುಣ පහ ඇතිව මේ පොඩි කෙනෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එකීගේ අතහැරලාත් සමහරක් සම්මක් බ්‍රාහ්මණය. ආතපමන්්වාය ආතාප වීරිය ඇති. ඒ වගේම ප්‍රධානමන්්වාය අවසානයේ දක්වාම ප්‍රධාන වීරිය කරන්න පුළුවන් තරම් ප්‍රධාන වූ සදාන් වීරිය සහිත වූ ඒ වගේ අනුയോഗමන්වාය අනුපූර්ව ප්‍රතිපදාවෙන් දන්නා තැනින් පටන් ගන්න ඉදිරියට යන ප්‍රතිපදා නැත්නම් ප්‍රතිපදාවක්ද සහිත වූ අප්‍රමාදවන්වාය කිසියම් තැනක මදයට ප්‍රමාදයට ඉද නොතබ කලියුත් කිරීමේ පමා නොවි නොකලියුත් නොකිරීමේ පමා නොවි අප්‍රමාදීව කටයුතු කරන සම්මා මනසිකාරමන්වාය තමන්ට එන ඕන දුෂ්කර භාවයකදී මේ දෙක දෙපැත්ත තේරුම් අරගෙන හරි පාර තේරුම් ගැනීමේ ශක්තිය ඇති සමහරක් ශ්‍රමණ ප්‍රාඥමනියෝ ඒ මේ චේතෝ පණිදීන් චේතෝ සමාධින් කුසති යම් ආකාරයක චිත්ත සමාධිය ස්පර්ශ කර. වෙන විදිහ කියනවා නීවර ධර්ම අයින් කරලා යම් චිත්ත සමාධියකටපත් වෙලා ඒ චිත්ත සමාධියේ ඉඳද්දී අනේක අනේක විහිතම් පුබ්බා පුබ්බා පුබ්බේ අනුසරති. පෙරවිසු කඳ පිළිවෙත් ඥාණය ස්මරණය කරනවා. ඒ ස්මරණය කරලා ඒ අත්ව ප්‍රකාශ කරනවා මට ඉතිරියට පහුවෙච්ච කාලේ මේ කුබ්බන්තවාදය කියලා මේකට කියන්නේ පසුගිය කාලේ ආත්ම 50ක් පේනවා. මම මේ ආත්ම 50යි මෙන්න මෙවැනි ගෝත්‍රයක ඉපදුනේ මෙන්න මෙවැනි ආහාර තිබුණේ මෙන්න මෙවැනි ඇඳුම් තිබුණේ මේව නමක් තිබුණේ මෙන්න අම්මා මෙන්න තාත්තා ආදී වශයෙන් ඒ තමන්ගේ අතීතය කියන්න පුළුවන්. සමහරු සියක් ආත්ම බලනවා. සමහරු දහසක් ආත්ම බලනවා. මේ මේ විදිහට ආත්ම බලලා කියනවා මේ එකම පුද්ගලයා. මේ එකම පුද්ගලයාගේ ශාස්ත්‍රත වාදයක් මෙතන තියෙන්නේ කුබ්බන්තයි. මේ ඉස්සර ඉඳලාම එක දිගට පවතින කෙනෙක් කියන්නේ මම මේ දේ ලබාගත්තේ ආවට ගියාට නෙවෙයි. ඔය කලින් කියාපු විදිහේ අල්පමාත්‍ර වූ ඕරමාත්‍ර වූ සීලයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා චේතෝපනීතියක්. ස්පර්ශ කරලා ඒ චේතෝපණදීන් පුබ්බා පුබ්බේ නිවාසානුස්සතිය බලනවා. හේරවිසු කඳ පිළිවෙත බලනවා. බලලා කියන මම මේ කතා කරන්නේ ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අනුയോഗමන්්වාය අප්‍රමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය මම මේ ආතාප වීර්යය ඇතුව ප්‍රධාන වීර්යය ඇතුව අනුපූර්ව ප්‍රතිපදාවෙන් කටයුතු කරමින් අප්‍රමාද වෙලා මනා සිහිනුවණේ යුක්තව වන භාවනා කිරීමෙන් ලැබුවා වූ සමාධිය කිඳ කරන්නේ ආනේ එවැනි වූ සාස්වත දික්තියක් තියෙනවා. ඕගොල්ලන්ට මේක පේන්නේ නැහැ, ඔයාලට තේරෙන්නේ නැහැ. මොකද හේතුව මට වාගේ සිල් නැහැ, මට වාගේ සමාධිය නැහැ. සමාධිය තියෙන මට මේ පේයිලා මම කියන්නේ. ඒ නිසා මේක ඒකාන්තයෙන්ම එවැනි <clears throat> පවතින දෘෂ්ටියේ ඒක සස්සතයි. කවදාකවත් වෙනස් වෙන්නේ ඒ පුද්ගලයාමයි. ඊගාවට ඒක වන්දෝ කියලා කියනවා වන්ජෝ කියලා pāli භාෂාව තියෙන වන්දයයි ඒකට හේතුව ඒ පුද්ගලයා කොච්චර තැටමුවත් කදා නිවන් ලබන්නේ වන්ද පුද්ගලයෙක් මේ ගමන් කරන සංසාරය. දිගින් දිගට දිගින් දිගට ගමන් කරාට ඒ ආත්ම භාවය කියන එක ඒ පුද්ගලයාව පාලනය කරන මිස ඒ පුද්ගලයාට කවදාකවත් ආත්ම භාවය පාලනය කරන්න බෑ. ඒ නිසා මේ පුද්ගලයා වීර්ය කරාට ඇති දෙයක් නෑ වඳයි. මේ පුද්ගලයා වඳයි. ඊගාවට ඌටත් හෝ ඒක හරියට ඒ ආත්ම භාවය ගිරිශිකරයක මුදුන් කෙලවර වගේ දෙකක් පැල්මක් නැහැ. ඔක්කොම හුලඟට ගහගෙන ගිහිල්ලා වතුරට හේගිලා ඒක ගණන්. ඒ වගේම ඉන්ද්‍රකීලයක් වගේ. ඒක ස්ථිරයි ආයේ මේ මහා පොළොවේ හෙළුණයි කියලා ඕ මේ ලෝක විනාශය වුණයි කියලා මේ ආත්ම භාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ ආත්ම භාවයට යටත් වෙච්චි තේච සත්තා සන්ධාවති සංසරති චවන්ති උප්පජ්ජಂತಿ. සංසාරයේ ශරීරණනවා මේ සන්ධාවණය කරනවා. සන්ධාවති සංසරති කියන එකෙන් තමයි සංසාර කියන එක ඇවිල්ලා තියෙන්නේ. චවන්ති උප්පජ්ජಂತಿ. මේ ලෝකෙන් චුත වෙනවා නැවත උපදිනවා. ඉතින් මෙන්න මෙවැනි පුබ්බන්තක දෘෂ්ටියක් මේ මිනිසයා ඇති කර ගන්නවා ඒ කියන්නේ අල්පමාත්‍රු ඕරමාත්‍රු සීලයක පිටලා නෙවෙයි ඊට වැඩිය භයානක විදියට ඊට වැඩිය ගැඹුරු විදියට ඊට වැඩිය ජීවිත පරිත්‍යාගී අර කියන ආතප්පමන්්වාය පධානමන්්වාය අනුയോഗමන්්වාය අප්‍රමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය කියන විශාල ප්‍රඥාවක් යොදලා ඉගෙන ගත්තා වූ සාක්ෂාත් කරගන්නා ලද්දා වූ මේ කුබ්බේ නිවාසානුස්සතිය නිසා මෙයාට ඇති වෙනවා අන්නර විදිහේ කුබ්බන්තවාදයක් සස්සත දිට්ඨිය ඇතුළත. මෙන්න මෙයාකාර වූ සස්සත දිට්ඨියේම 18 ප්‍රභේදයක් පෙන්වනවා සරුවචනාංශ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ. ඉතාලම මේ අපි ඇද්දක බැඳලා අඬ ගහන යනවා මිස සරුවචනාංශයේ ಗುಣ පෙන්වන්න හදනව නෙවෙයි. උන්වහන්සේ පෙන්නනවා මේ ලෝකේ අර කියාපු තාලෙට තර්ක කරලා නෙමෙයි භාවනා කරලා සුම් පොඩි සීලෙකුත් නෙවෙයි. හොඳම හොඳ සමාධියක් ඇතුව වැටුණට පස්සේ වැටෙන වලවල් වල තියෙන භයානකකම් එහෙම නැත්නම් මේ දික්තිය මිත්‍යා ස්වභාවයට වටනට පස්සේ ඔය මේ සුප්පියා බ්‍රාහ්මණයා හෝ බ්‍රහ්මදණ්ඩ හෝ කියන தත්වෙට එහා ගිය ඇත්තොත් ඔయిత වැඩිය අගාදවල වැටෙනවා. ඔయిత වැඩිය බොරු වලවල් වල වැටෙනවා. ඔయిత වැඩිය කුකුල් වල අහු වෙනවා. ඒ උගුල් වල අහු වෙන ඇත්තන්ට සරුවචනාංශ මේ බනින්නා වූ සුප්පියාට වැඩිය සලකන ගතියක් පේන්න තියෙනවා රක්මජාල සූත්‍රයේ. හිමිසු විහිළු කරලා නෙමෙයි එතෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ අන්න එවැනි ඇත්තන්ගේ. එවැනි ඇත්තන්ගේ ඒ දෘෂ්ටිය දුරු කරන්න පුළුවන් නම් නැත්නම් විකල්පයක් දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් එවැනි දෘෂ්ටියට නොඇති තමගේ ප්‍රතිපදාව දිගට ගෙනියන්න මහා කරුණා ප්‍රකාශ කරන්නේ. මෙන්න දෘෂ්ටි විසඳීමේ මහා ප්‍රඥාවක් ඇති මෙවැනි බොරු වලවලට නොඇති ඉදිරියට යාමට මහා මහා කරුණාවක් ඇති තත්ත්වයේ ਸਰවඥාන්ත කියන්නේ කවුද? ඔය தත්ත්වෙන් ਸਰවඥාන්සේ දැනගෙන ගුණ කියන්නේ. ඒක නිසා මේ ලාමක වූ ගුණ ප්‍රකාශ කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ ඒ ඇත්ත මේ ਸਰවඥාන්සේ අඳුනන්නේ. ඒ පෘථක් යන ගතියට ඒ දැකපු හොඳ ටික අවශ්‍ය ප්‍රමාණයට වැඩිය උලුප්පල දක්වපු නිසා වඩා හොඳ ඇත්ත ධර්මයට ඇතුළටයිලා බැහැ ගන්න වාදනේ ඉඳ නැහැ. වාජනේ පිළිලා දීතු ඔකට මොනවක් කරුවත් ඇති වැඩක් නැහැ. ඔක හිස් කරන්න ඕන. අන්නේ හිස් කරන්නයි මෙතනදී කතා කරන්නේ මහණේ සරුවචනංශගේ ಗುಣ කියනකොට හිතේ සතුටක් ඇති වුණා නම් ඒ සතුට ආනන්දය ප්‍රියමනාප භාවයේ ඒක ඔබට අනතුරක්. එතකොට ඒ ඔය එවැනි අනතුරු සහිත කෙනාට මේ කියන ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අනුയോഗමන්්වාය අපමාදමන්්වාය කියන විදිහට ප්‍රධාන වීර්ය යොදන්න ශක්තියක් එන්නේ නැහැ. මගදීම මේ සටනෙන් පරාදයි. එහෙම නොවි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ අවසානයේ දක්වම ඉදිරියට ගෙන යාමේ ශක්තිය. ඒ වගේ අනුയോഗමන් වායි කියලා කියන්නේ අතරමඟදී කොච්චර බාධක කරදර කංකටොළු ලැබුණත් ඒ හැම එකක්ම ජයගනිමි අනුපූර්ව ප්‍රතිපදාවේ එnde ඉnde ඉnde ඉnde අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මට්ටමට යන එකයි. ඊගාවට අප්‍රමාද මන් වායි කියලා කියන්නේ කිසිම විදියකට මේ ਸਰුවචනාසිකේ ලාමක වූ ඕරමක වූ සීලේ වගේ දේවල් කිය කියා පමා වෙන්නේ. අප්‍රමාද වෙන්න. ආනි අප්‍රමාද විච්ඡත්තුත් මෙන්න මේ උගුල් වල වැඩ. අන්න නොවිය පිටසයි ਸਰුවචනාංශේ මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. උන්වහන්සේ බේරුණා මහා ප්‍රඥාව නිසා උන්වහන්සේක මහා කරුණාවේ ඒ වැටිච්චයත්ෝ විකල්පයක් වශයෙන් හෝ ගැන කොටේවා පුළුවන් නම් එතන අනිකත් මේ වැටීම පිළිද කටයුතු කරන්න. මේක සාරුවඥන් වහන්සේ විසින් සාධනීය පැත්තෙන් ඉදිරිපත් කරන්නා වූ සත්‍යවිසුද්ධියත් එක්ක කලපලා බලනකොට අර වගේ ලාමක සීලයක නොඇති සීලය හුදු හිතේ වික්ෂිප්ත භාවය ඉදිරි කිරීම සඳහායි කියලා. අවිපරිධාරත්ථයකෝ ආනන්ද කුසලාන සීලාන කියපු විදිහට විපිලිසර බව නැති කිරීමටයි මේ සීලය තියෙන්නේ කියලා සීලය ගමනට මාර්ගෝපකර ගන්නයක් කරනවා කරණයක් කරගන්නවා මිස නිකම් බරපොදියක් කරගන්න යන්නේ නරකයි. අන්න එවැනි සීලයෙන් විසුද්ධ වෙනවයි කියලා කියන්නේ සීලේ බරක් කරගන්නවා කියන එක නෙවෙයි. මේ සීලයෙන් සුද්ධ වෙන එකයි. මේ සීලයෙන් සුද්ධ වුණාට පස්සේ මේ සත්‍ය විසුද්ධ ක්‍රමය මේ චිත්ත විසුද්ධිය කියලා එකක් වෙනවා. ඒක තමයි මෙතනදී මේ පෙන්වන්නේ ඒකච්චෝ සමන උප්‍රාපණෝ ආතප්ප මන්නා මන්වාය ප්‍රධාන මන්වාය අනුയോഗ මන්වාය අපමාද මන්වාය සම්මා මානසිකාර මන්වාය ආදී වශයෙන් තථා රූපං චේතෝ කණිති පුසති කාකාරික චේතෝ සමාධිය චිත්ත සමාධිය ස්පර්ශ කරන ඒක භ්‍රමජාල සූත්‍රේ පෙන්වන්නේ පෙන්වන්නේ මේ විදිහට දිට්ඨි විසුද්ධියට ආධාරයක් විදිහෙන් පමණයි නමුත් විසුද්ධි මාර්ගය වගේ පොතක් පෙරළුවොත් ඒක මේ චිත්ත සීල විසුද්ධි චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් තමයි ඉදිරියට යන්නේ. ඒකදී මේ සීල විසුද්ධිය ඉක්කුස් වශයෙන් පෙන්වන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය වශයෙන්. උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ උත්කෘෂ්ටයි. සාමාන්‍ය රැත්තන්ගේ දාස සීලයේ උත්කෘෂ්ටයි. දස සීල රකින්නත්න්ගේ දාස සීලයේ. නව සීලය රකින්න කෙනාගේ නව සීලය, අට සීලය කෙනාගේ අට සීලය. අවධාන වශයෙන් පංචශීල රකින්න කෙනාගේ පංච සීලය මේ චිත්ත විසුද්ධිය මේ සීල විසුද්ධිය වශයෙන් පෙන්වනවා. ඊගාට චිත්ත විසුද්ධිය පෙන්වන්නේ සෝපචාර අට සමාපatti. උපචාර සමාධි මට්ටම හෝ එහෙම නැත්නම් නීව සංඥා නා සංඥා දාස්තනේ දක්වා ඇත්තා වූ අෂ්ට සමාපatti වලින් ඉහළම එක හෝ ලබන්නේ. ඔය ඕනම තැනකින් පුළුවන් මේ චිත්ත විසුද්ධිය ලබන්න. නමුත් ඒ නේව සංඥා නාසඤ්ඤායතනෙට ගිහිල්ලා භාවනාවට යන්නේ නැහැ. නේව සංඥා නාසඤ්ඤායතනට යන්න පුළුවන් වුණ ආකින්චඤ්ඤායතනෙන් තමයි භාවනාවට බහින්නේ. මොකද නේව සංඥා නාසඤ්ඤායතනදී භාවනා කරන්න තරම් අරමුණක් හම්බ වෙන්නේ. ඒ නිසා අකින්චඤ්ඤායතනෙ හෝ සාමාන්‍ය ආර්ය මනසන්දි වශයෙන් පෙන්වන්නේ චතුත් අධ්‍යානයි. ඒත් අඩුම ලංසුවෙන් පෙන්නනවා උපචාර සමාධිය. ඒ උපචාර සමාධියේ මේ භ්‍රමජාල සූත්‍රයයි ඔය සුද්ධ විසස්සනා ක්‍රමයේ මේ උපචාර සමාධිය පදනම් කර ගැනීමයි බලනකොට ඒකෙදි ගන්න පුළුවන් මේ ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අනුയോഗමන්්වාය අප්‍රමාදමන්්වාය සම්මා මානසිකාරමන්්වාය කියන කරුණු පහ මේ උපචාර සමාධිය සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ කරන්න පුළුවන්. අන්නේ වෙලේ සම්පූර්ණ කරාට පස්සේ අපි කියනවා චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරා. මේ සමාධියෙන් කරන්නේ නැත්නම් සමත පූර්වංග ක්‍රමයෙන් කරන්නේ පෙර ආතුවම චිත්තවිසුද්ධිය සඳහා වෙනමම වැඩ කොටසක් කරනවා. සමාධි ශික්ෂාවකේ. විපස්සනාවදී කරන්නේ විපස්සනා වැඩිීමේදී ඒ ඒ චිත්තක්ෂණේ ක්ෂණික ක්ෂණික වාසයේ සමාධිය උපයන. ඒකට කියනවා කණමත්ථට්ඨිතික සමාධි, ක්ෂණික සමාධි කියලා. එහෙම වෙනමම ජවනිකාවක් නැහැ. වෙනමම ශික්ෂාවක් නැහැ. ඒ ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කරනකොට එතන එතන උපයන. මේ දෙක අතර ඕනම කෙනෙකුට ස්වාධීනත්වයක් තියෙනවා. තමයි කැමැතිනේ කල්ැතුව සමාධියක් ඇති කරගෙන මේ උපචාර සමාධිය හෝ වෙනසන් තත්ත්වයන් දක්වා හෝ නැත්නම් අෂ්ට සමාපත්තියම හෝ උපදවාගෙන නමුත් ඒ නැගිටින්න ඕනේ නැගිටලා විපස්සනාවට යන්න පුළුවන්. දැන් සුඛ විපස්සනාවේදී නැත්තම් මේ ක්ෂණික සමාධියදී කරන්නේ අපි එවැනි කලින් හදාගත්ත සමාධියක් නැහැ. ඒ පරියන්කේදී එතන සමාධිය හදාගන්න. හදාගෙන ඒකත් එක්කම ඉදිරියට යන එකයි කෙරෙන්නේ. ඉතින් ඒක නිසා ඒ එතන එතන සමාධිය හදාගෙන ඉදිරියට යන එක මහා සෙල්ලක්කාර වැඩක්. කල්ැතු හදාගත්ත සමාධියත් දිගේ යන එක තලතුණා වැඩක්. ඉතින් ඒ ක්‍රම දෙක ඕන කෙනෙකුට ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. උපමා රාශියක් වෙන්නනවා. යම් කෙනෙක් ගඟකින් යකොටට යන්න ඕන වෙලාවේ ගඟ ගැඹුරු නම් වතුර සීතල නම් මිනිමෝරු කිඹුළු ඉන්නවා නම් ඒ යන්න ඕනේ නම් ඒ මනුස්සයාට පුළුවන් පොඩ්ඩක් මෙතන මෙකොට නතර වෙලා ඒ තියෙන කෙහෙල් කොට හෝ දර කොට දෙක තුනක් වලකින් ගැට ගහගෙන తాවකාලික පවුරක් හදාගෙන ඒ අතින් පයින් දම්බි ගහමින් එහා පැත්තට යන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා මේකොට පොඩ්ඩක් ප්‍රමා වෙන්න වෙනවා තාවකාලික පවුරක් හදාගන්න. නමුත් යම් කිසි කෙනෙක් හිතනවා මේගොල්ල හිටියත් මරණ. වතුරට බහලා කිඹුලෝක ආවත් මරණ. ඊසුරියට ආවිලා කෙන්න බැරුණොත් සීතල වතුරට ආවිලා කෙන්න බැරුණොත් මරණ. ඒත් එච්චරයි ඒ නිසාම පහුරක් හදාගන්න මට්ටමක්වත් බලන්නෙත් නෑ මම පීනලත් නෑ රැකෙන්නේ රැකෙන්වා මියෙන්නේ මියෙන්වා රාජා හෝ මා හෝ ගංගා හෝ කිව්වා වගේ අර ආපු වේගෙම කෙලින්ම වතුරට පයින් පැනලා ඒ අතින් පයින් දෙමි ගහමින් එහා පැත්තට යනවා. ආන ওই විදිහට ඒ ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් ඒ පසුව කියපු ක්‍රමේ බොහොම සෙල්ලක්කාරයි. බොහොම ජීවිතේ පරදොර තිබලා තියලා කරන වැඩක්. අර කලින් කියන එක එහෙම නෙවෙයි පියවර පියවර වශයෙන් කරගෙන යන වැඩක්. අන්න ඒකෙදි මේ භ්‍රමජාල සූත්‍රයේදී මේ චිත්ත සමාධියක් පිළිබඳව විශේෂ අවස්ථාවක් නොගැනීම නිසා ඒ ක්‍රම දෙකම සමාන ඡන්දයක් ලැබිලා තියෙනවා. නමුත් ඒක අනිවාර්ය විතර කරනවා මේ සමාන සමනස් සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණි ඔය කියන විදිහේ චිත්ත සමාධියක් ඇති කරගෙන තමයි වැටෙනවා. ඒක ඒකාන්තම සුද්ධ ක්‍රමයක් නෙවෙයි කියලා කියනකොට ත්‍ක්මජාල සූත්‍රයේ අනිවාර්යයේ කියන සුද්ධ විපස්සනාවට ඉංගියකින් උදව් කරනවා වගේ පේනවා. මුළු සූත්‍රයේ 64 62ක් පෙන්නනවා ඔය සමාධිය ඇති කරගත්තට පස්සේ අමාරු වැටෙන තැන. එකෙන් කියන්නේ ඒ සමාධියක් නැතු වෙනකොට අමාරු වැටෙන්නේ නැහැ කිය. මේ සූත්‍රය ඒකට නෙමෙයි දේශනා කරන්නේ. ඒක නිසා එවැනි සමාධියක් ඇති කරගත්තත් එවැනි සමාධියකට සමවැදිලා අන්නේක විහිද වූ බුද්ධේ නිවාසනොස්සතිය අනුවමට කෙරුවත් ඒක සස්වත දිට්ඨිය ඇතුළත තියෙන ඌ උබ්බන්ත වාදයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ පුදුරට ඉන්නහාට ගමනක් නැහැ. නමුත් අපි හිතමු අපි ගත්ත සත්‍ය විහිද ක්‍රමයේ හැටියට තමන්ගේ ගමනට අවශ්‍ය කරන්නා වූ ප්‍රමාණයට සීලය. ඒ කියන්නේ ගිහියෙක් නම් පංචශීල සම්පූර්ණ කරගන්න. අටදේ සමාදන් වෙච්ච එක නම් ඒක සම්පූර්ණ කර නැත්නම් ආජීවට්ටමක සීල සමාදන් වෙන ඒක සම්පූර්ණ කරගන්න. දස සීල්, සාමනීර සීල, උපසම්පදේ කුමක් හෝ තමන් චේතනාපූර්වක අදිෂ්ඨානපූර්වක ගත්ත සීලේ සමාදන් ඊගාවට ඒ පුද්ගලයා චිත්ත සමාධියක් ඇතුව හෝ නැතුව හෝ ඒ පුද්ගලයා නාම රූප ධර්මයකට අපි කියන සංස්කාර ධර්ම කියලා. ධර්මයකට හිත දාලා යන්තමට හෝ නාම රූප පරිච්ඡේද ඥානෙ ලැබුවා. නැත්නම් මේ ලෝකේ ඇති තාක් තියෙන්නේ නාම රූප දෙක පමණයි කියලා එවැනි කෙනෙක්වත් කවදාකවත් මේ කුබ්බේ නිවාසානුස්සති ඥානෙ පටලවගන්න. කුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක පැටලෙන්නේ මේ නාම රූප දෙකම එකක් විදිහට ඒක ධනයක්. අර කලින් අපි සඳහන් කරුවා කූටට්ටෝ කියලා. කිච්ච ගිරු කුලක් වගේ මේක ඒක ධනයක් වශයෙන් බැලුවොත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට ඉච්ඡිකු ස්වභාවයක් තියෙනවා. අසවල් කෑම, අසවල් නම, අසවල් අම්මා තාත්තා, ගිය ආත්මෙ මෙහෙමයි, යර ආත්මෙ මෙහෙමයි කියලා ඒක gediya වශයෙන්ම ගත්තොත් පුද්ගල සත්ව ආත්ම භාවයකට වැටෙනවා. මේක නාම රූප කොටසක් වශයෙන් ගත්තොත් ඒ ආත්මය කියලා මැරිලා ගිහලා ඊගාව ආත්මෙ පහළ වුණයි කියලා වෙන අමල සාත්ලා වුණයි කියලා මොනම දෙයක්වත් නාම රූප වලට වෙලා නැහැ. නාම රූප පමණමයි ඒකේ ස්ත්‍රී භාව පුරුෂ භාව හොඳ භාව නරක භාව ලෝක භාව ගුණ භාව නැහැ. එදා නාම රූප මට්ටමක් හෝ මේ ජීවිතයේදී මේ බුදුහාමුදුරන්ගේ වෙච්ච ගුණයක් වශයෙන් සලකලා හෝ විසුද්ධියක් වශයෙන් සලකලා හෝ ditthi visuddhiyedi නාම රූප පරිච්ඡේඥානය ඇති වුණා නම් එවැනි කෙනාට අර සමාජීකට පස්සේ පෙන්නන මේ පුබ්බන්ත වාදයේදී ওই විදිහට ලනුව කන්නේ නැහැ. මම හිතියා මම අසවලා බවටපත් වුණා මසාසෝලා බාසෝලාගේ අසෝලා වුණා ඉතිසලාත් මෙහිමයි මම මේ බොරු නෙවෙයි කියන්නේ මම මේ ආතාප වීර්ය කරලයි මේ මේ කියන්නේ අනුയോഗයටපත් වෙලා මම මේ කියන්නේ අප්‍රමාදවයි මම මේ කියන්නේ කියලා ඔය ඔළුව පොළවේ ගහගා ගහගා දෙන්න දෙයක් නෑ අඩුම මට්ටමේ නාම රූප පරිච්ඡේඥානයව සාක්ෂාත් කරලා තියෙනවා එහෙනම් ඕන සරුවචනාදී අඳුරනවයි කියයි. එහෙම නැතුව ඒ පේන දේවල් සංඥා විපල්ලාස නිසා හෝ එහෙම නැත්නම් වෙන මොකක් හරි නිසා ඇති වෙන මේ දේවල් අරගෙන කියාපාන්න ගියාම මේ සරුවචනාසේ විසින් විස්තර කරන්න හදන සස්සක දිට්ඨියට උබ්බන්ත වාදයට පෙර මමෙක් උන්නා මේක සරුවචනාසේ පෙන්වලා දෙන මෙහෙමයි. එහෙම කියකෝ කෙනාට ඉතාමත් අමාරුයි මේ ජීවිතයේදී මේක නාම රූප දෙකක් වශයෙන් බලන්න ඒ නිසා එවැනි කෙනාට පච්චේ පරිග්‍රහ ඥානයක් හෝ සම්මසන අවස්ථාවක් හෝ චින්තාමේ වශයෙන් මිස විපස්සනා වශයෙන් ඉඳ දින අවස්ථාව ඇහිදෙනවා. පොදර දැඩිව ගත්තා මම භාවනා කළා මම ඥාන මේ විෂය මේ චිත්ත විසුද්ධියක් ලැබලා මම පෙර ආත්මෙ දැක්කයි කියවට පස්සේ අර කියන මහා පු탁 යන මෝඩ රැළ ඉදිරිපිට මෙහා මුදුනා වෙනවා. හැබැයි නම් මෙයා මෙච්චර දැඩි භාවනා කළා තමයි මේක ගත්තේ. ඉතින් අර රැල්ලට අහුවෙලා රැල්ල යන්න පටන් ගන්නවා. අද බුද්ධහමී පුජින රැලි ගොඩක් ඔන්න ඔය රැලි තමයි. බුදු රසී දෙනවා. පෙර ආත්ම කියනවා. මැරිලා ගිහිලා පොදු පුදින කියලා කියනවා. ඒ පොඩි අත්ත නෙවෙයි. හොඳටම භාවනා කරපු අත්ත. ඉතින් මේ සීලයක්වත් නැති එහෙම නැත්නම් වෙන ආගම් වලට හැරෙන ධර්මයට ලාම කරගත පිරිස් බුදුන් දැක්කොත් නොසලකා හරි. මේ නිසාම දෝ ආනන්දමයි චාන්තුරු මං හම්බ වෙච්ච ලාය ගාන්ත මතක් කරේ කිව්වේ 1956 දී ලියලා තිනු අනේ බුදුහාමුදුරුවනේ නොවැඩිනු මැන. වඩින්න එපා මේ වැනි පරිසරයකට එන්න එපයි කියලා ආරාධනාවක් කරලා තියෙනවා. මොකද ඔබ වහන්සේ පිළිගන්න කවුරුත් නැහැ. ඉන්න හරියක් ඉන්නේ මේක මේ මැජික් බලන කට්ටිය. ඒකලත් බුද්ධ ආගමේ කියලා කියන කට්ටිය. ඒ දාසේ ආසනේ ඉන්න බැරුව හිටියේ මේ හාන්සි වෙලා දිගෑරලා මට කිව්වා ඕනද මං ගිහිව හිටියේ මහත්තයා ඕන ප්‍රශ්නයක් අහන්න මම ඉන්නේ මගේ වයස නිසා මොකද මම සාකච්ඡා කරන්න කිව්වා ඒ වගේ මේ ආටිකල් එක ගැන කියපුවාම අයින් ඇවිදගෙන ගියා ගිහලා කිව්වා මෙන්න පුස්තකාලේ මෙන්න මේ ආටිකල් වල දැන් ගන්න නැහැ මේ ළඟදී කෙනෙක් කාටවත් උත්තර අත්තු ගන්න හදනවා මම 1956 ලිව්වේ කියලා ඒකෙදී කියනවා මේ වැදගත් නිකායක හාමුදුරුවෝ දාණයෙන් පස්සේ බෙන්ස් වර්ගයේ කාර්යක්‍රම වල ආපහු යනවා. යනකොට පේනවා පාර අයිනේ අරන්නේ පාට සිවුරක් පුරාගත්ත සිවුර මේ පාත්‍රයක් කරේ දාගත්ත කල්ලත් එකේ මූල වහගෙන එමීට පාර අයිනන හාමුදුරුවෝ කෙනෙක් ඒතර අර පිටිපස්සේ බෙන්ස් වාහනේ හාමුදුරුවෝ අනේ මේ නමලා බලන්න බුද්ධ ආගම විනාශ කරන්න හැටි අපි වාගේ පිළිවෙලකට ඉන්න පාද ජීවිතේ ඈ ඔය පොට්ටනියක් අරේ ඉල්ලගෙන මේ අවුවේ බහගෙන යනකොට මොකද්ද මහානකමන කියන නම්බෝ ඈ මේ නමලට තේරෙන්නේ නැතිකම නිසානේ පව්කාරකම නිසා නොදැනුවත්කම නිසා මේ කරන්නේ කිව්වා ඒ දෙන්න යන හොඳක් වෙලාට බෑ අරහම්ජෝ දන්නේ නැහැ වාහනේ බැන බැනවත් යනවා ඊගාවට එනවා බෞද්ධ සංවිධානයක මහත්තේ ඒ මහත්තයත් ඇවිල්ලා මේ ස්වාමීන් ඇඟේ හැප්පෙනකයි යනවා පාරවත් ඉඳ දෙන්නේ ඊට පස්සේ ස්වාමීන් කියනවා කතෝලික පාදක කෙනෙක් එහා පැත්තේ යනවා දැකලා ඔළුව පාත් කරලා ඒ ඔළුව පාත් කරලා මෙහා පැත්තේ පාරේ යනවා. ඊළිවර වෙලා අන්තිම වයසක ගමේ හැදි සුභාගත මහත්තයෙක් දැකලා අර හාමුදුරන් කනකට ගිහිල්ලා වහලා අහනවා හාමුදුරනේ මේ දානි හම්බුණාද කියලා. නෑ නේ පාදේ මහත්තයා දැන් 10 11 45 වෙලා මේ පින්ඩ පාත කවුරුත් දෙන්නේ නෑ නේ. විචාර ගෙදෙට්ටන ගහන කියලා පින්ඩ පාත වළඳවලා ඒ හාමුදුරන්ට වැඳලා අහන්න කියනවා මම තමයි බුදුහාමුදුරුවෝ. ඉතින් කියනවා මොනවා හිතෙයිද කියලා බුදුහාමුදුරන්ට අද තියෙන தත්ත්වය අනේ ඒ නිසා ස්වාමිනී අනේ ලංකාවට නම් වදින්න එපා කියලා. මොකද ඒ තරම්ම මේ සීලයක් හෝ මේ සමාධිය ඉහළ කියන්නේ වඳිනවනේ. මේ කියනවා සමාධිය ලබන්න බෑ මේ ආතපමන් වායේ ප්‍රධාන මන් වායේ අනුയോഗ මන් වායේ අප්‍රමාද මන් වායේ සම්මා මානසිකාර මන් වයනතු සමාධිය ලබන්න බෑ. ලැබුවත් එවැනි ඇත්තොත් ධ්‍යාන ලැබලා පුබ්බේ නිවාසානුසති බලලා මේ තිරච්ඡාන කතා මේ දේවල් වලට අහු වෙන්න පුළුවන් නම් මේ සර්වචනාංශුල මොකද හිතෙන්නේ මේක දිහා බලනකොට ඒක නිසා භාවනා කරන පිළිසෙට මෙතන ලබන කිතු කරන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙන තැනට ඒ මොකද හොඳට පෙන්නනවා අටුවාන විසුද්ධි මාර්ගයේදී මේ නාම රූප පරිච්ඡේද ඥානයවත් ලැබලා තිබුණා නම් ඒ පුද්ගලයාට කවදාකවත් මේ කුබ්බේ නිවාසානුස්සති ඥානයක් වගේ දෙයක් ගිල ගන්න වෙන්නේ. ඒක හපල දිරව ගන්න පුළුවන්. ගොදුරු කිල්ල වගේ ගිලලා මම පෙර උන්නා මම අසවලා වුණා මම අසවලාගේ අසවලා වුණා අසවල් ආහාර අසවල් ගෝත්‍රයේ අසවල් නංගන් තිබුණා කියලා කියනකොට මේ පවතිනා වූ මේ උච්ඡේද වාදයට පොහොර දාන ගතියක් ඒ වාගේම පුබ්බන්තික වාදයට කොහොදාන ගතියක් නිසා එවැනි කෙනෙක් කල්පනා කරනවා මේ අදත් මෙච්චර ප්‍රකෘතව ඉන්න මගේ තීන නාම රූප දෙක පමණන. ඒකත් සුදු චංචල කම්පන ගතියක් පමණන. එයි පේන තියෙන ඒකාත්ම වූ අනිත්‍ය භාවයේ නම් ඔය මිරිඟුවක් දැකලා ඕක ඇතුලේ වතුර තියෙනවායි කියලා හිතාගන්න හෝ වලාකුලක් දැකලා අහසේ හාවෙත් පා වෙනවා කියන්න හෝ පෙළඹෙන එකක් නෑ. පෙළඹුණාට පස්සේ රැළ අමාරු වෙලාන එකක් නෑ. අඩු ගානේ රැළියවත් එක්කෙන දෙන්නකත් මේ බ්‍රහ්මජාල සූත්‍රය අහලා තිබුණා නම් තොක්ක කන්න පෙන්නදී මොනවද මේ කතා කරන්නේ? තථාගතයන් වහන්සේ කියන නමක්ව පණවන්න බැරි මේ සාසනේ මේ සමාධියකටපත් වෙලා මම අනාගත ආත්ම මෙච්චරක් අතීත ආත්ම මෙච්චර දැක්කයි කියලා මේ පුබ්බන්තවාදයට ගියාට පස්සේ ඒ අනුව යන පිරිසක් සංඝ පිරිසක හො ඉන්නවනම් අන්න ඒක නැති කරන්නයි සරුවචනාංශට ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍ය විසුද්ධි සාවිදර්ශනා ඥාන පොතේ එහෙනම් සමත විදර්ශනා භාවනා පොතේ පෙන්ලා දීලා තියෙනවා භාවනා කරනකොට බැරි වෙලාවක් තමන්ට වැටහුණොත් මම ආත්ම අවුරුදු 10කට ඉස්සෙල්ලා මම මේ මට්ටමේ හිටියා 20කට ඉස්සෙල්ලා මේ මට්ටමේ හිටියා 30කට ඉස්සෙල්ලා මේ මට්ටමේ හිටියා මං කිරිබොන මට්ටමේ මෙහෙමයි මම මව්බගබේ මෙහෙමයි මගේ හිත ආත්ම ඉස්සරහට මෙහෙමයි කියලා කරුණාකරලා මතක තියාගන්න කියලා ආරමුණෙන් හිත ගැලවිලා ඉන්නේ කවදාකවත් අරමුණේ හිත තියෙනකොට ඔය වගේ හිත යන්න විඳ. හැබැයි ඒක එන එක ස්වභාවිකයි කියලා කියනවා. ඒකේ පේන ගතියක් එනවා මේකෙන් වෙන්නේ කාලේ නාස්ති වීම. වෙන පැත්තකට කියනවා තාක්ෂණිකව කියනවනම් සස්තවාදයකට උරදීමක්, කුබ්බන්තවාදයකට වැටීමක්. භාවනා කරන යෝගාවචරයේ ඔන්න ඔය ප්‍රමාදයට වැටෙන්න එපා. ඒ වගේම ඔය දැක්කට කියන්නත් එපා කියපු ගමන් අප්‍රමාදේ නොදන්නා අර කියන විදිහේ ආතප්පමන් වාය ප්‍රධානමන් වාය නැති මේ පු탁ජනයෝ gediy පිටින් ගිලිනවා. ඉතින් ඊට පස්සේ අර භාවනා කරපු දෙයට කවදාකවත් ඉඳ හම්බෙන්නේ නැහැ උතන. ඩිකටෝල් මිනිස්සෙනි අපි අත්තම්මා මරනවා කොහෙද ඉපදෙන්නේ. එහෙනම් මට අංශභාගය ඇවිල්ලා තියෙනවා මම මොකද මේ වෙලා තියෙන්නේ. ඉතින් කේපේන කියන්නේ ওই තිරච්ඡාන විද්‍යාව ඒ වගේම මිච්ඡා ජීවයේ ඇඟට නොදැන හේතු වෙන්න පටන් ගන්නවා. ඉතින් එයින් වෙන් වෙන්න නම් හොඳට දැනගන්න ඕනේ බැරි වෙලා හෝ අපි යන මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ වකයක් වුණොත් ඇදයක් කියොත් ඔය ඇදයට සාපේක්ෂව ලක්ෂයක් මත වෙන ওই ලක්ෂය වට කරගෙන කැලකෙන්න වෙනවා. කොත්තනින් ඇද වුණත් ඇද වෙන ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් මත වෙන ලක්ෂය වටේ කරකැවෙනවා. ඒකට කියනවා සන්ධාවති සංධරති uppajjati chavati. පරිහරණය කරකැවෙනවා උපදිනවා මැරෙනවා. නිසා හැදිච්ච ගමන්ම ලකුණු තුනකින් අල්ලන්න පුළුවන් යෝගාවචරයට. එකක් තමයි මූල කර්මස්ථානේ ඊට හැරෙ. එතකොටම දැනගත හැකි දැන් ඉන්නේ මූල කර්මස්ථාන නෙවෙයි. දෙක මේ හිතවිල්ලක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නැත්තම් හිතන්න පුළුවන් මේ අතීතේ නැත්නම් අනාගතේ. අතීතේ ඥාන පච්චත්තාව. අනාගතේ ඥාන වික්ෂිප්ත භාව. හිතේ උදාක භාවය. අන්න ඔය එකකින් අල්ලගෙන වහාම මූල කර්මස්ථානට ආවොත් නැවත නැවත මූල කර්මස්ථානයේ ආශේවනීය භාවිතය බහුලීකත වුණොත් මූල කර්මස්ථානයේ පවතිනා වූ නාම රූප දෙක හෝ දකිවි. ඒ නාම රූපයන්ගේ කම්පන චංචල ගති විචිත්‍ර භාව හෝ දකි. ඒ තුලින් අනාත්ම අනිත්‍ය හෝ දකි. අනිත්‍ය තුලින් දුක දුක තුලින් අනාත්මේ නම් පෙළ ගැහිලා ඒ. එහෙම නැතුව මේ පිට ගියා කියන එක දන්නේ නැතුව ඒක උතුම් කළ සැලකුව මේ සූත්‍රයේ පෙන්වන විදිහට සස්සත වාදයට ආව 18ක් ආකාර වෙන පුබ්බන්ත වාදයේ ක්‍රම හතරක් පෙන්වනවා. පළවෙනි එක තමයි මේ පුබ්බය නාසුනුසති ඥානය කියලා පටලවාගත්ත දෙයක් මත දිගට ගිහිල්ලා අමාරු වෙන්න තියෙන අවස්ථාව. ඒකෙන් අදහස් කරන්නේ දරුවචන් වහන්සේ බුදු වෙන්න ඉස්සලා දවසේ ත්‍රිවිද්‍යාව පහල කරගන්නකොට පුබ්බේ නාසානුසති ඥානය ලැබුවේ නැහැ කියලා. විඥානය ලැබෙනකොට උන්වහන්සේට දස සංඥාම වැඩිලා තිබුණා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් ඒ කිසිම දෙයක් උබ්බේ නිවාසානුස්සති දැක්කාම මම උඹලගේ උබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ මේ ළඟට වරෙල්ලා කියන මට්ටමේ නතර වුණේ නේ. උන්වහන්සේ දැකලා හිතුවේ අනේ අනන්ත සංඛාරයක් මම මේ ඇවිද්දේ මේ දකපු උබ්බේ නිවාසානුස්සතිය හස්තවතෙන් ගත්ත නිසානේ. මම ආද මේක නාම රූප වශයෙන් ගන්නවා. මම මේක කම්පන චංචල ගොඩක් වශයෙන් දකින්න ඕනේ. මම මේක අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ කියපු නිසා දුක්ඛනාත්ම වශයෙන් දැක්කා. ඒ වාගේම චුතුපපාණිය පාතඥානි දකින්නකොට මේ චිත්තක්ෂණේ මනුස්ස උපතිමින් සත්තු උපතිමින් මැරමින් යන හැටි දැක්කා. දැක්ක නිසා උනාට ආස්වාක්ෂය කරගන්න පුළුවන් වුණා. නිකන් හරි බැරි වෙලා හරි රුබ්බේ නිවාසානුස්සති ඥාන මට්ටමේ නතර වුණා නම් අපේ සරුවචන් ආශ්‍රිත තුන් විදිහට පස්සතවාදී වූ කුබ්බන්තවාදී වූ කෙනෙක් වඩපත් වෙන්න ඉඩ තිබුණා. අන්න ඉතින් මම නතර වුණේ නෑ මහණෙනි. නතරුනේ නැත්තේ මොකද්ද? ඔය අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ දෙයකින් මම නතර වෙන්නේ නැති නිසා කියන්නයි මේ මතක් කරන්නේ. එනිසා ඒක එනවා නම් තල්ලු කරත් ඒක. එහෙම නෙවෙයි ඒක දිහා බලන්න යනවනම් එන්නකොටම ඕක අරගෙන මල් මාලයක් වගේ කරේ දාගත්තොත් ඒක මල් මාලයක් නෙවෙයි උරු චක්‍ර මාලයක් වෙනවා. විශාල පිරිසකුත් තුමග යනවා. සකිනා කාලේ නාස්ති වෙනවා. ඒ නිසා අවසාන ලන්සෝ වගේ සර්වඥන්ගේ පෙන්වන ලදන මේ විමුක්තිය ලබන්නේ නම් කුබ්බේ නිවාසානුස්සති ඥානියත් විමුක්තිය පිණිස මිස භ්‍රමජාලයක් පිණිස හෝ ඉන්ද්‍රජාලයක් පිණිස වීතුනේ. ඉතින් මේක මේ කියනකොටම තේරෙනවානේ මේ ධර්මයේ ගම්භීර බව, මේක දුක්දස බව, දුරනුමෝද බව, මේක අවබෝධ කරගන්න අමාරුයි. සාන්ත ප්‍රණීත බව, ඒ වගේම මේක තර්කයට අහු වෙන්නේ නැහැ. බොහොම සාන්තයි, බොහොම සියුම් පඬිත වේදනියයි කියලා. ඒ මොකද මේ පුබ්බේ නිවාසානුසති ඥානයක් ඔය කහුල එක අගේ කරන්නේ නැති මිනිහෙක් ලෝකේ නැති තරම්. පුදික ලබන්න අමාරුයි. ඒක ලබන්න අර කෙන විදිහට ආතප්පමන්නාය ප්‍රධානමන්නාය දීර්ඝ වැඩ පිළිවෙලකින් තමයි එතෙන්වත් එන්න පුළුවන්. ආවත් දිනුවරට හැරපියා යන රජ කුසී. ඒ තමන් ලැබුවා වූ ඥාණය ඊගාව ඥාණය ලබා ගැනීමේ පාපුවරුවක් කරගන්නේ නැතුව ඔළුව උඩ තියාගත්තොත් එහෙනම් සර්වචන් වහන්සේගේ අවසාන පරිවිත යන්න බැරිව. සර්වඥ ගුණ තේරුම් ගත්තේ නැතිව. ඒක නිසා කියන්නේ කවදාකවත් මේ ලෝකෝත්තර ගුණ વિશે සන්තුෂ්ටි ගුණ ඇති කරන්න එපා. දැන් ඇති කියලා සතුටු වෙන්න එපා. ඇතුටු කියලා සතුටු වෙනවා නම් එතන මම හිටිනවා. දැන් ඇවිල්ලා තියෙන එක අගේ කිරීමක් වෙනවා. එතකොට අවසාන නිවන අගේ නොකිරීමක් වෙනවා. ඒකට අනදර කරා වෙන්නේ. ඒ වගේම වමයාගෙන් වැඩේ නතර වෙනවා. ඒ නිසා ලැබෙන ලැබෙන දේ අතහරින්න. කිනුරට හැරපියා යන රජෙ කුසේ නැත්නම් හිමාවක් නගිනකොට යට යට තට්ටු අතහැරියේ නැත්නම් උඩ උඩ තට්ටුවට යන්න බෑනේ. ආන්නේ මට්ටමට යනකොට නම් තේරුම් ගන්න පුළුවන් මොන්න අපේ ජීවිතේ මේ විපස්සනා ඥාන වර්ධනයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණයක් සිද්ධ වෙනවා. සමන ධර්ම සම්පූර්ණ වීමක් සිද්ධ වෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් සිද්ධ වෙනවා කියලා ඉස්සරට යන්න පුළුවන්. ඒක නිසා මේ විදියකට අපි සස්සතවාදී හෝ කුම්බන්තවාදී එහෙම නැත්නම් ඒකට කියනවා නියතිවාදී කිය. අන්නේ නියතිවාදයකට අහුවෙන්න හේතු වෙන පාරවල් මෙන්න මේ අවස්ථාව මතු කරගෙන අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දීලා කියනවා මේක ජාලයක් බ්‍රහ්ම ජාලයක් මෙතන තියෙන්නේ. නමුත් අපි මතු කරගත්ත මේ වෙනකොටත් අදුම ගානේ නාම රූප පරිච්ඡේද ඥානේවත් දන්නවනම් මේ වගේ නියතිවාදයකට අහේතුකවාදයකට වැටෙන්නේ නැහැ. ඒකට හේතුව ඒවං ධම්මතා ණය කියන ආශිර්වාදය ලැබෙනවා සම්මා සම්්‍යක්ඛාකාට භාවනා කරන කෙනාට. ඒ වගේ අපේ ශාස්ත්‍රයේ ශාසනයෙහි මේ ඒවන් ධම්මතා ණය, අව්‍යාපාර ණය, නානත්ත ණය, ඒකත්ත ණය කියලා ණය ක්‍රම හතරක් මේ විග්‍රහය පිණිස විවිධ කැටගරි එකතු කරන ආචාර්යවරු ඉදිරිපත් කරගෙන තියෙනවා. ඒව මම නැවතත් කියනවා ගම්බීරං දුද්දසං දුරනුබෝධං පනීතං සන්තා පනීතා සන්තා පනීතා අතක්කාවචරං නිපුණා පඬිත වේදිනිය. ඒක අපි මුලින්ම කිව්වේ මේ බ්‍රහ්මජාල සූත්‍රය සාකච්ඡා කරනකොට මේ ලෝකේ යම් තාක් දර්ශන විද්‍යාවල් තියෙනවා සේරම අහුවෙනවා. ඒ සෑම දර්ශන විද්‍යාවක්ම පිස්සුවක්. ඒවා හිර කරන දේවල්, අහු කරන දේවල් සරුවචනාංශයේ සෑම ක්‍රමයකටම වැටෙන්න තියෙන බොරු පාරවල්, අතුරු මාර්ග, නන්නත්තර වීම ලස්සනට පෙන්ලා දීලා කියනවා මධ්‍යම ප්‍රතිපදා විතර ඔය පටලැවිල්ල නෑ. ඒ පටලැවිල්ල නොවෙන්න නම් අනිවාර්යයෙන්ම තමයි ගත්තා වූ මූල කර්මස්ථානයේ පෙනි පෙනී තියෙන්න. ඒක අදම ගන්න තමන්ට සතිය ආරක්ෂාව ලබා දෙන නිසා ඔය කියන විදිහට පටලවිලි වෙන්න බෑ. උනත් ඔක්කොම ඉක්මනට නැවත ගෙනලා අරමුණට ගෙනලා තියෙන නිසා ඒ ගත්තා වූ නාම රූප කොටස නැත්නම් සංස්කාර කොටස සම්මර්ෂණය කරමින් කරමින් යනකොට මේ නාම රූප ධර්ම කොටස නිකන් මේ මූල කර්මස්ථානේ පෙනෙන මානක තියෙනවා නම් කවදාකවත් පටලවිලා. නිසා ඒක තමයි අපිට ගමනට හැරවිතිය වෙන්නේ. අපේ කල්යාණ මිත්‍යා වෙන්නේ. අපේ සත්පුරුෂ සංසේවණය වෙන්නේ. අපේ මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. ඉන්නේ ඒක නිතරම සංශ්ලේෂණය කරගන්න ක්‍රමය බොහෝ භාවනා කරපුවත් බොහෝ ක්‍රම දානවා. ටිකක් භාවනා කරපැත්ත ටිකක් ක්‍රම දානවා. අන්න ඒ සඳහා ගත කරන යොදන යෙදවීම ඒකාන්තයෙන්ම හොඳයි. ඒකාන්තයෙන්ම කාලේ වටිනාකමක් තියෙනවා අප්‍රමාද භාවයක් තියෙනවා සතිමත් භාවයක් තියෙනවා ඒ නිසා අපි හැම චිත්තක්ෂණයකම කල්පනා කරන්න ඕනේ මේ අප්‍රමාද භාවයේ පිණිස. මධ්‍ය ප්‍රතිපදා පාදා ගැනීම පිණිස ඒ වාගේම ආරක්ෂාව පිණිස විමුක්තිය පිණිසම ගත කරා. නොවුනොත් අපි ඒකාන්තයෙන්ම ඒ අර කියන ගම්බීර දුද්දස දුරනුබෝධ වූ ධර්මයට යම් ආකාරයක කුලීලි පෑමක් තීනකොට සැලකීමක් පහත් කර ගැනීමක් කරන නිසා අපි කුලීලි පෑමකට ලක් වෙනවා පහත් වෙනවා තුච්චකාරයටපත් වෙනවා එනිසා එවැනි දෙයකින් මේ මනුෂ්‍ය භාවයේ වඳ නැහැ සස්සත දිට්ඨිය කියන කට කියනවා එවැනි බාහක අපි වඳයි අපිට බෑ සුද්ධ වෙන්න කියලා. හරුවත් නැන්ති කියනවා පුළුවන් ඒ මොකද පාරවල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් කැමති එකක් තෝරා ගැනීමේ ශක්තිය සෑම චිත්තක්ෂණයකම තියෙනවා. මේක මනුස්සයර පමණයි. සම්‍යක් දෘෂ්ටික මනුස්සයර පමණයි. අනික් පැත්තෙන් මෙහෙම දැක් හිතා ගන්න අමාරුයි. ඒ නිසා කියන්නේ මේක ගම්බීර සුද්ධසයි කියලා. ඒ නිසා මේ විදිහට විග්‍රහ වේගෙන එනකොට එනකොට අපිට වඩ වඩා සත්‍යමත් වෙන්න වඩ වඩා අප්‍රමාදී වෙන්න මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගන්න ඒ මාර්ගයෙන් හැම චිත්තක්ෂණයකම තිබුණට වඩා සහැල්ලුවක් විමුක්තියක් මේ සාන්ත ප්‍රණීත භාවයක් සාක්ෂාත් කර ගැනීම පිණිස අද මේ ධර්ම කොටාසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නියමිත ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා ඉන් දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ